ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ඔබ ඉගෙන ගන්න සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ පළවෙනි සූත්‍රයයි මේ සූත්‍ර දේශනාවේ නම කන්දරක සූත්‍රය කන්දරක සූත්‍ර කන්දරක කියන්නේ තාපසේකුගේ නමක් ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ චම්පා නුවර ගග්ගරා කියන පුකුණාස බඩ වනගත අසපුවක. ඉතින් බුදුරජාණන් වහන්සේ ගග්ගරා පුකුණු තෙර මහත් වූ භික්ෂු සංඝයා සමග වාසය කරනවා. එදා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට දෙන්නෙක් ආවා. එක්කෙනෙක් තමයි මේ කන්දරක කියන තාපසයා. අනිත් එක්කිනා තමයි පිස්ස. පිස්ස කියන හත්ආරෝහක පුත්ත. ඒ කියන්නේ මේ ඇතුම් පුහුණු කරන කෙනෙකුගේ පුතා. පිස්ස. ඒකට පිස්ස කියලා කෙනෙකුයි කන්දරක කියලා කෙනෙකුයි බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ඇවිදින්න බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාට පිට බලද්දී සිය ගාණක් භික්ෂුන් වහන්සේලා භාවනානුයෝගීව ඉන්නවා. භාවනා කරගෙන ඉන්නවා. දැන් මේක දැකලා මේ භික්ෂු සංඝයා නිස්සබ්දව ශාන්තව භාවනා කර කර ඉන්නවා දැකලා කන්දරක තාපසයා මෙහෙම කියනවා. බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි. බවත් ගෞතමයන් වහන්සේ අద్భుතයි. බවත් ගෞතමයන් වහන්සේ අතීතයේ වැඩ සිටියේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ විදිහටම භික්ෂු සංඝයාව සකස් කරන්න ඇති. වර්තමානයේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසින් තම ශ්‍රාවකයන් සකස් කරන්නේ යම්මයි වෙන්ද. ওই විදිහටම අතීතයේ වැඩ හිටේ. බුදුරජාණන් වහන්සේලා සකස් කරන්න ඇති ශ්‍රාවකයන් වල. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ අනාගතේ පහළවන්නා වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ওই මේ විදිහටම තමයි ශ්‍රාවක සංඝ පිරිස සකස් කරනවා ඇත්තේ මේ වර්තමානයේ බවත් ගෞතමයන් වහන්සේ විසින් හරී ලස්සනට තම ශ්‍රාවක පිරිස සකස් කරලා තියනවා නේව කියලා කවුද මේක කිව්වේ කන්දරක තාපසයා බුදුරජාණන් වහන්සේ කානුමත කළා. ඒව මේතන් කන්දර කන්දරක ඒකේම තමයි. කන්දරකය ඒක එහෙම තමයි. අතීතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියාද උන්වහන්සේලා තම ශ්‍රාවක පිරිස සකස් කළේ මේ විදියටයි. අනාගතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවාද? උන්වහන්සේලාත් මේ විදිහට තමයි ශ්‍රාවක පිරිස සකස් කරන්නේ. වර්තමානයේ තථාගතයන් වහන්සේ විසින් මේ මනාකොට සංඝ පිරිස සකස් කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස දිහා බලලා සංඝ පිරිස පෙන්වලා කියනවා කන්දරක බලන්න මේ භික්ෂු සංඝයා දිහා මේ භික්ෂුන් වහන්සේලා අතර ආශ්‍රව ක්ෂය කරපු නිවන් මඟ සම්පූර්ණ කරගත් කෙලෙස් බර බැහැර කළපු පිළිවෙලින් උත්තම තත්වයට පැමිණි විමුක්තියටපත් සිත්ති රහතන් වහන්සේලා මේ සංඝ පිරිසේ ඉන්නවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම කන්දරක බලන්න මේ භික්ෂු සංඝයා දිහා මේ භික්ෂු සංඝයා අතර සිටිනවා මාර්ගඵල පුහුණු වෙන නිරන්තරයෙන්ම සීලය සකස් කරමින් නිරන්තරයෙන්ම තම පැවැත්ම නුවණින් මෙහෙවමින් ඉන්නවා කියනවා මේ සංඝ පිරිස අතර සිටිනවා කියන මේ සංඝ පිරිස ඉන්නේ සතර සතිපට්ඨානයේ හොඳට සිහිය සිත පිහිටවාගෙනයි කියන මේ සංඝ පිරිස අතර භික්ෂුන් ඉන්නවා කායානුපස්සනාව වඩනවා කෙලිස්තවන වීරියෙන් යුක්තව ආශාවත් ගැටීමත් බැහැරකොට කයානුව බලමින් වාසය කරන භික්ෂුන් වහන්සේලා ඉන්නවා මේ සංඝ පිරිසේ. ඒ වගේම මේ සංඝ පිරිසේ සිටිනවා වේදනානුපස්සනාව වඩන. සපද කුපීක්ෂා කියන විදීම් දැනෙද්දී හොඳට සිහියෙන් ඒ නුවණින් විමසන භික්ෂුන් වහන්සේලා මේ පිරිසේ ඉන්නවා. ඒ වගේම සිත පිළිබඳව සෑම දියක් ගැනම කල්පනාවෙන් ඉන්න භික්ෂුන් වහන්සේලා මේ පිරිසේ ඉන්නවා. ඒ වගේම ධර්මය පංච උපාදානස්කන්ධ ගැන, පංච නීවරණ ගැන, ආයතන ගැන, බුද්ධංග ගැන නෝනින් විමසන ආරි සත්‍ය ගැන නෝනින් විමසන පිරිස මේ සංඝ පිරිසේ ඉන්නවා. කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව හඳුන්වා දුන්න වෙලේ ඊළඟ එක්කෙනාට හරි සතුටක් ඇති වුණා. කවුද ඊළඟ එක්කෙනා? පෙස්ස. ඒ පෙස්ස හත්තාරෝහ පුත්‍රයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අద్භූතයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨානය මනාකොට පෙන්වා වදාලා කියන ස්වාමීනි මේ සතර සතිපට්ඨානය තමයි අපට පිරිසිදු වීමට තියෙන්නේ ශෝක වැළපීම් දුක් දුම්නස් ඉක්මවා යාමට තියෙන්නේ නිවන අවබෝධ කිරීමට තියෙන්නේ ජීවිත අවබෝධය පිණිස තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ මනාවකට වදාරන ලද සතර සතිපට්ඨානයයි දැන් බලන්න මේ පැහැදීමෙන් කතා කරන්නේ පැවිදෙද? ගියේ පෙස්ස කියලා හත්තිසාර පුත්ත තමයි මේ විදිහට ප්‍රශංසා කරන්නේ. කළා ඊට පස්සේ කියනවා මයන්තිහි බන්තේ ගිහි ඕදාට වසනා ස්වාමීනි අපිත් අපි ගිහි ජීවිතයේ ගත කරන සුදුවත් හඳින උදවිය කාලේන කාලං කලින් කලට ඉමේසු චතුසු සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තා විහෙරාම ඔය සතර සතිපට්ඨානයන්දී හොඳට සීත පිටවාගෙන අපිත් කලින් කාලට ඉන්නවා කියනවා. එතකොට දැන් බලන්න කවුරු හරි කියනවා නම් ගිහියයිට මොන භාවනාවද මොන ධර්මයක්ද කියලා කොච්චර ධර්මයට ගැරහීමක්ද? ධම්මදේශී පරාභව ධර්මයට ද්වේෂ කරන කෙනා බලා සිටිද්දී පිරිනව. කොහොමද පිරින්නේ යා? එයා සීලෙන් පිරිනව. එයා ශ්‍රුතයෙන් පිරිනවා. ඉස්සලාම පිරිනේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් පිරිනවා, සීලයෙන් පිරිනවා, ශ්‍රුතියෙන් පිරිනවා, ත්‍යාගයෙන් පිරිනවා, ප්‍රඥාවෙන් පිරිනවා. මොකද එයාට කිසි දවසක ඒක වඩන්න බෑ. ඇයි හේතුව? එයා ධර්මයට ගරහනවා. ඒ නිසා දැන් බලන්න බුද්ධ දේශනාවල පැහැදිලිව මේ ගිහි අය ඇවිදilla කියලා තියෙනවා. කියනවා ඉද මයම් බන්තේ කායේ කායානුපස්සිනෝ විහෙරාම ස්වාමීන් අපි කාය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා කෙලස්තාන වීර්යයෙන් අවිජ්ජා දෝමනස බැහැර කරන අපිත් ඉන්නවා එහෙම වේදනාවන්හි වේදනානුපස්සනා භාවනාවෙන් අපි කල්ගත කරනවා සිත පිළිබඳව චිත්තානුපස්සනාවෙන් අපිත් කල්ගත කරනවා. පංච නීවරණ බැහැර කරමින්, පංච උපාදානස්කන්ධේ නුවණින් විමසමින්, ආයතන හයේ ක්‍රියාකාරීත්ව නුවණින් විමසමින්, බුද්ධංග ධර්මයන් ගැන නුවණින් විමසමින්, චතුරාරි සත්‍ය නුවණින් විමසමින් අපි කල්ගත කරනවා. දැන් බලන්න කොච්චර ලස්සන උදාහරණයක්ද. දැන් මේ සාමාන්‍ය ජීවිතය ගත කරන ඔව් ජීවිතය ගත කරන කෙනෙක් ගැන මේ කියන්නේ. මේක කියන හඳුනා දෙනනේ. මයම් පිහි බන්තේ ගිහි ඕදාත වසන. ගිහිය. එතකොට මේකට මේ ලෞකික ජීවිතේ ශපවත් කරගන්නේ කොහොමද කියලා නිකන් අසනීපයකින් වගේ දොඩෝගුණ යන්නේ නැහැ නැත්තම් දැන් ධර්මයේ ගැන කතා කිරීමේදී ද්වේෂයක් එනවා බොහෝ දිනෙකට. ඇවිල්ලා කියන ඕක එපා. ලෞකික ජීවිතය සපවත් කරගෙන කතා කරන්න. මොකද මේ ලෞකික ජීවිතය ගැන මේ 아무ත හසනීපයක් හැදිලා තියෙනවා. ධර්මයට ද්වේෂ කිරීම නිසා. හොඳට බැලුවොත් ධර්මයට ද්වේෂ කරනවා. ධර්මයට ද්වේෂ කරන්නේ නැතුව ඒකම ඇදයට කියන්න බෑ. ධර්මයට ද්වේෂ කරන්නේ නැත්නම් යා කොහොමද කියන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ කුමක් වදාළසේක්ද? අපි දැනගන්න කැමතියි. ඒ මොකද හේතුව? යස් සද්ධා තථාගතේ අචලා සුප්පතිත්තිකා තථාගතයන් වහන්සේ කෙරෙහි ඔව් මනාව පිහිටි අචල වූ ශ්‍රද්ධාවක් තියෙනවා අචල වූ ශ්‍රද්ධාවක් තියෙනවා. එයා කල්පනා කරන්නේ විදිහට. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි වඩාත් පැහැදීමෙන් සිටිය මේ තෙස්ස ලස්සන අදහසක් ඉදිරිපත් කරනවා. මොකද්ද? අච්චර්ය බන්තේ අභූතම් බමේ සංගපිරිස පේනවා දැන් ඒ හොඳට සංවර වෙලා ඉන්ද්‍රිය සංවර කරගෙන ඇතුළයි පිටයි දෙකක් නැතුව එතකොට ඉතින් ස්වාමීනි හරි ආශ්චර්යයි. ස්වාමීනි හරීම අද්භූතයි. කුමක්ද මේ ආශ්චර්ය අද්භූත? කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සංගවාගත් ගති ලක්ෂණ ඇති මිනිස්සු අතරින් මේ හොඳ මිනිස්සුන් හදන්නේ. ඒවා මනුෂ්‍ය ගහනේ. එතන ගහන කියලා කිව්වේ සංගවාගත් ගති ඇති. ඒ කියන්නේ ඇත්ත ස්වභාවයගේ හොයන්න බෑ. කතාබස් කරන්න හරි ප්‍රණීතයි. ඇතුලේ තියෙන්නේ දෙන්නම් ඔබට. දැක්කාම කියන්නේ අනේ දැක්ක කල. කොහෙද හිටියේ? ඔබ දැකීමෙන් මා පින් කළ බව දැනින්න කියනවා. යනකම් ඉඳලා නැදකින් කියනවා. ඒ මොකද්ද මේ කියන්නේ? මට හොඳට දන්න මටත් එහෙම කරනවා සමහර අය. දැක්කම අනේ ඥානানন্দ දැක්ක කල් කියනවා. යනකම් ඉඳලා ඕන්න අසපුවට ඕගෙන කියලා බයිනවා. ඒ මොකද්ද මේ තියෙන්නේ මිනිස්සුන්ගේ? සංගවාගත්තු පිරිහුණු ගතිය ඇති මිනිසුන් අතරින් ඍජු මිනිසුන් බිහි කරනවා කියන ලේසි වැඩක්ද? අමාරු වැඩක්. මනුස්ස කසටේ කසල පිරුණු මිනිසුන්ගෙන් පිරිසිදු මිනිසුන් බිහි කිරීම ආශ්චර්ය නැද්ද? මනුස්ස සාඨෙයි කපටි ඇට්ටර වෙට්ට පිත්තල වෙච්ච මිනිසුන් අතරින් අවංක මිනිසුන් බිහි කරනවා කියන්නේ ආශ්චර්යයක් කියන භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන් අතරේ මේ පිබඳු ගති ලක්ෂණ මිනිසුන් අතර පවතිද්දී සත්තානං හිතා හිතං ජානාති සත්‍යයන්ට හිතසුව පිණිස පවතින්නේ කුමක්ද අහිත පිණිස පවතින්නේ කුමක්ද කියා දන්නාසේක. සම්බල න්යායට එතකොට තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැද්ද? ද පැහැදීමක් තියෙනවා. කියනවා ගහනං හේතම් බන්තේ අදිදම් මනුස්සා ස්වාමීනි මේ මිනිස්සු කියලා කියන්නේ ඇත්ත ස්වභාවය සංගවාගෙන ඉන්න පිරිසක්. උත්තානකම් හේතම් බන්තේ අදිදම් පසවෝ නමුත් ස්වාමීනි මේ සිව්පාවෝ කියන්නේ මේ සතුන් කියන්නේ ඇත්ත ස්වභාවයේ සංගවාගෙන ඉන්න පිරිසක් නෙවෙයි ඇත්ත ස්වභාවයේ මතු කරලා ඉන්න පිරිසක් කියනවා ඇත්ත ස්වභාවයේ මතු කරපු පිරිසක් කියනවා කියන ස්වාමීනි මට පුළුවනි ඇත්ත දමනය කරන්න ඉතා ඉක්මනට බොහොම සුළු වේලාවකින් ඇතෙක්ව দমনය කරන්න පුළුවන් කියන ස්වාමීනි මට පුළුවන් චම්පා නගරයට ඇතෙක්ව අරගෙන යනකොට ඒ කාලය තුල ඇතා එයාගේ සෑම දුර්වලකමක්ම ප්‍රකට කරනවා ඇතාව අරගෙන යනකොට චම්පා නගරේ දක්වා ඒ ඇතා ඒ ඇතාගේ තියෙන බැරිකම් තරහ මොනවා හරි තියෙනවනම් හැම එකක්ම එයා පිට කරනවා ප්‍රකට කරනවා එතකොට කියන එයාට කියනවා නම් කප්පටිකං කූටකං වංකකං ඇදගති ඒ කොම එත ඔව් ප්‍රකට කරනවා කියනවා ඒ වුණාට ස්වාමීනි අපි සීවකයෝ එහෙම නෑ කියනවා අපි ළඟ වැඩට ඉන්න අය එහෙම නෑ කියනවා ඒ අය කයින් එක විදියකට ඉන්නවා කියනවා වචනේ තවත් විදියකට ඉන්නවා කියනවා සිතින් තවත් විදිහකට ඉන්නවයි කියනවා. මේ ඇත්තන් හොයන්න බෑ කියනවා. බලන්න එතකොට ඒ කාලේ මේ කාලේ අතර මිනිස්යන්ගේ මහා ලොකු ආකාරයට වෙනසක් අපිට හොයන්න තීරෙන්නේ නෑ. කියනවා ඒ නිසා ස්වාමීනි මට නම් හරීම පුදුමයි. මට නම් හරීම ආශ්චර්ය අද්භූත දෙයක් මේ භාග්‍යතුන් වහන්සේ කළා තියෙන්නේ. මොකද්ද ඒ? ඔය සැඟවුණු අදහස් ඇති මිනිස්සුන්ව හොඳට හරි ගස්සලා විවෘත කරලා ඊළඟට කසට අදහස් ඇති මිනිසුන්ව පිරිසිදු කරලා කපටි අදහස් ඇති මිනිසුන්ව අවංක කරලා ස්වාමීනි මේ මිනිස්සුන්ගේ ස්වභාවය හැමතිස්සෙම තියෙන්නේ සංගවිලා හොයන්න බෑ නමුත් මේ සිව්පාවෝ නම් හරි ප්‍රකටයි හොයන්න ලේසියි කියනවා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පිළිගන්නවා අනුමත කරනවා ඒව මේ තම් පෙස්ස පෙස්ස ওই කාරණේ හරි ඒව මේ තම් පෙස්ස පෙස්ස ওই කාරණේ හරි ගහනං හේතම් පෙස්ස යදිදම් මනුස්සා මේ මිනිස්සු කියලා කියන්නේ ඔව් ඇත්ත ස්වභාවයේ සංගවාගෙන ඉන්නවා මේ මොනවා හරි කියලා කේලම් කියලා ඉලා අනිත් අතට ඇවිල්ලා කියනවා අනේ මොනවද ඒ කියලන් කියන්නේ? දන්නේ නැහැ. හුරුත. අපි නම් කවදාවත් කවටවත් මොකෝවත් කියන්නේ නැහැ, බනින්නේ නැහැ කියන මේ ගෝණි ගානක් බැනලා අනිත් පැත්තට ඇවිල්ලා කියනවා. අපි දන්නේවත් නැහැ කියනවා. ඒක මිනිස්සුගේ ස්වභාවය නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා වදාලා පෙස්සී කාරි කියනවා. ගහනං හේතම් පිස්සදිදම් මනුස්සා මේ මිනිසු කියන જાතිය ඇත්ත සංගවාගෙන ඉන්නේ ඒ නිසා මිනිසුන්ට මිනිස්යන්ම හරියට මිනිසුන්ගේ ගැටවලට අහු වෙනවා උත්තානකං හේතම් පිස්සදිදම් පසවෝ නමුත් මේ සිව්පාවන්ගේ ගති ලක්ෂණ නම් ඉස්මතු කරගෙන කියනවා ඉන්නේ සංගවාගෙන නැහැ කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පිස්ස මේ ලෝකේ පුද්ගලයන් සතර කොටසක් ඉන්නවා. මේ ලෝකේ පුද්ගලයන් සතර කොටසක් ඉන්නවා. එක පුද්ගලයෙක් ඉන්නවා එයා තමාට වද දෙදී ඉන්න කෙනෙක්. තමාට වද දෙන්න වැඩපිළිවෙලක යෙදී ඉන්න කෙනෙක්. තව පුද්ගලෙක් ඉන්නවා අනුන්ට වද දෙන කෙනෙක්. අනුන්ට වද දෙදී ඉන්න කෙනෙක්. තව පුද්ගලෙක් ඉන්නවා තමාටත් වද දෙනවා තමාවත් දුක්ඛිත ජීවිතයකට ඇද දමාගෙන තියෙනවා අනුන්ව දුක්ඛිත ජීවිතයකට ඇද දානවා එතකොට කී දෙනෙක්ද තුන් දෙනයි තව පුද්ගලෙක් ඉන්නවා තමාව දුක්ඛිත ජීවිතයකට ඇද දමන්නේ නැහැ අනුන්ව දුක්ඛිත ජීවිතයකට ඇද දමන්නේ නෑ. මෙලෝදීම සාන්ත වෙලා, නිවිලා, සංසිඳිලා, තෘෂ්ණා රහිත වෙලා සැප විඳින්න ශ්‍රේෂ්ඨත්වයෙන් යුතුව ජීවත් වෙනවා. පෙස්ස මේ පුද්ගලයෝ හතර දෙනාගෙන් ඔබ කැමති කාටද? බුදුරජාණන් වහන්සේ අහනවා. කාගෙන් අහන්නේ? පෙසගෙන ආනවා මේ පුද්ගලයන් සතර දිනාගෙන් ඔබ කැමති කාටද කියනවා ස්වාමීනි අර පළවෙනි පුද්ගලයා මට අල්ලන්නේ කියනවා කවුද තමන්ට වද දී ඉන්න පුද්ගලයා මං කැමති නැහැ කියනවා ඊළඟට ස්වාමීනි දෙවෙනි පුද්ගලයා අනුන්ට වද දෙන පුද්ගලයාටත් මං කැමති නෑ. ඊළඟට ස්වාමීනි තුන්වෙනි පුද්ගලයා තමාන්ටත් වද දෙන අනුන්ටත් වද දෙන පුද්ගලයාට මං කැමති නෑ. ඊළඟට ස්වාමීනි භාගිතුනා සාර පුද්ගලෙක් ඉන්නවනේ අර හතරවෙනි එක්කලා තමාටත් වද නොදෙන අනුන්ටත් වද නොදෙන তৃෂ්ණා රහිත වෙච්ච නිවී ගිය සිසිල් වී ගිය සංසිදී ගිය සපසී වාසය කරන ශේෂ්ඨ කෙනා ආන්නයාට මං කැමතියි කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙස්සගෙන් අහනවා. පෙස්ස එතකොට ඔබ මොකද අර කලින් තුන් දිනාට අකමැති කියනවා ස්වාමීනි තමන් කැමති සැපසී වසන්නයි. තමන් දුකට කැමති නෑ. සැපසේ වසන්න කැමැත්ත තියෙද්දි දුකට අකමැති වෙලා තියෙද්දි එයා Tamanට වද දෙවෝ ගන්නවා නම් ආන් ඒකට මං කැමති නෑ කිව්වා. හරි නේද ඒක? ඊළඟට කියනවා ස්වාමිනී තමන් විතර නෙමෙයි. අනුනුත් කැමති සපසේ වාසය කරන්නයි. දැන් අපි අහුවත් එමු ඔබෙන් දුක් විඳින්න කැමති එක්කෙනෙක් අතෝසන්න කියලා. කවුරුත් අතෝසයිද? නෑ. දුක පිළිකුල් නොකරන එක්කෙනෙක් කිව්වොත් අවුරුත් නෑ. ඇයි හැමෝම දුක පිළිකුල් කරනවා. දුකට කැමති නෑ. සැප කැමතියි. අනුන් ගත්තොත් ඒගොල්ලොත් සැපට කැමති දුක පිළිකුල් කරනවා. ඒ නිසා දුක පිළිකුල් කරන සැපයට කැමති උදවියට වද දෙනවා නම් මං ඒගොල්ලන්ට කැමති නෑ. ඊළඟට තමා සැපයට කැමතිව සිටිද්දී අනුනුත් සැපයට කැමතිව සිටිද්දී තමාවත් දුකට ඇද දමා අනුන්වත් දුකට ඇද දානවා නම් එයාට මං කැමති නෑ කිව්වා. නමුත් ස්වාමීනි මං හරිය කැමතියි කිව්වා. තමන්ව පෙළන්නේ නැති, අනුන්ව පෙළන්නේ නැති, ඔව් තෘෂ්ණා රහිත, නිවි ගිය, සංසිදී ගිය සැප විඳින ශ්‍රේෂ්ඨ ජීවිතයේ ගෙවන එක්කලාට මං හරිය කැමතියි. ඊට පස්සේ කිව්වා නේ ස්වාමීනි මට දැන් වෙලාව නැහැ. තිස්ස කියනවා දැන් ඒ කතා හිම කියලා කිව්වා ස්වාමීනි මට දැන් වෙලාව නැහැ මං එනම් පිටත් වෙන්නේ නැද කියලා කිව්වා. අනේ මට හරි වැඩ වගේක් තියෙනවා මට යන්න ඕනි කිව්වා ඉක්මනට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ එනම් ඔහෙට වැඩ තියෙනවා නම් එහෙනම් යන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ආදරෙන් වැඳලා නැගිටලා පැදකුණු කරලා. පැදකුණු කරනවා කියන්නේ ඔව් මට යන්නේ කොයි විදිහටද? අපි ඔව් දකුණු පැත්තට. ඔව් දකුණු පැත්තට යන්නේ අර මේ දැන් අපි ස්තූපයක් වඳින්න ගිය ඔව් බෝධියක් වඳින්න ගියත් යන්න තියෙන කොයි පැත්තටද? ඔව් ඒ කියන්නේ Tamanගේ දකුණු අත ඒ පැත්තට තියෙන්න ඕනේ. ඒ පැත්තට තමයි වන්දනා කරන්නේ. ඒකට මොකද්ද කියන්නේ? පැදකුණු කොට. එතකොට ප්‍රදක්ෂිනා කොට පිටත් වෙනවා. එහෙනම් මෙයා නිකන් එක්කෙනෙක් නෙමෙයි. ඒ පෙස් හත්තාරෝහ පුත්‍රයා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවා. දැන් අර හිතන්නේ භවනා නියෝගී භික්ෂු පිරිස. භික්ෂුන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි දැන් ඔය ගීතු හත්තාරෝව පුත්‍ර පිස්ස පඬිතු හොඳ ඥානවන්තයෙක් පඬිතු කිව්වේ හොඳ ඥානවන්තයෙක් ඒක උඩ පඬිතයා කියන නියම වචනේ ඒක බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ ධර්මයේ හැසිරෙන බුද්ධිමත් කෙනාටයි. මහා පඤ්ඤෝ මහා ප්‍රඥායුත් දැන් බලන්න මේ කාටද කියන්නේ? ඔව් පෙස්ස කියන ගිහි ශ්‍රාවකයෙකුට මේ කියන්නේ. මහා පඤ්ඤෝ භික්කවේ පෙස්සෝ හත්තාරෝ පුත්තු මේ හත්තාරෝ පුත්‍ර පෙස්ස මහා ප්‍රඥාවයි කියනවා මහණෙනි මේ පිස්ස තා පොඩ්ඩක් වෙලා වාඩි වෙලා හිටියනම් ඉමේ චත්තාරෝ පුද්ගල මම මේ පුද්ගලයෝ හතර දෙනා විස්තර වශයෙන් දේශනා කරද්දී ලොකු අවබෝධයකට යන්න තිබුණා. සමහර විට මේ වෙනකොට දැන් පෙස්ස කලින් කලට සතර සතිපට්ඨාන යෙදෙමින් වාසය කරන කෙනෙක් නේ. එහෙනම් නිකම්ම නිකම් පුතජන කෙනෙක් නෙවෙයි. දැන් මේ කියන හැටියට සමහර විට යා සෝතාපන්න වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉදිරියට යාට ධර්ම මාර්ගයේ දියුණු කරගන්න අවස්ථාව ලැබුණා වුණා. නමුත් කියනවා අපිච බික්කවේ නමුත් බානිනේ මෙතකින් වුණා අය හත්තාරෝ පුත්‍ර පෙස්ස මහත් වූ යහපත සලසාගෙනයි තියෙන්නේ කියනවා. මේ පමණකින් වුණත් මහත් වූ යහපත සලසගෙනයි තියෙන්නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් හිටියනම් මේ පුද්ගලයන් හතර දිනා ගැන විස්තර වශයෙන් කියා දෙනකම් හරි යහපතක් කරගන්න තිබ්බා කියනවා. එතකොට භික්ෂුන් වහන්සේලා වැඳලා බුදුරජාණන් වහන්සේට කියනවා ඒතස්ස භගවා කාලෝ ඒතස් සුගතෝ කාලෝ භාග්‍යතුන් වහන්සේ මේ ඒත කාලයයි සුගතයන් වහන්සේ මේ ඒත කාලයයි භාග්‍යතුන් වහන්සේ මේ සතර ආකාරෝ පුද්ගලයන් ගැන වදාරණ සේක්වා ඒ භාග්‍යතුන් වහන්සේගෙන් අසා මේ භික්ෂු සංඝයා මුදේට මතක තියාගන්නවා. එහෙනම් මහණෙනි හොඳට අහන්න. නෝනේ මෙනෙහි කරන්න මා කියා දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ මෙතන ඉඳලා මේ පුද්ගලයෝ හතර දිනා ගැන විස්තර කරනවා. දැන් මේ දේශනාවේ සඳහන් වෙන පුද්ගලයන්ගෙන් දැන් මේ මුල් පුද්ගලයෝ ගැන ඒ කාලේ සමාජයේ තදින් බලපාපු කරුණ මේ තියෙනවා. ඒ කියන්නේ දැන් ඉන්දියාවේ හැම කාලෙම වගේ විමුක්තිය සොයන ගතියක් ඒ මිනිස්යාට තියෙනවා. විමුක්තියක් සොයන ගතියක් තියෙනවා. වර්තමානයේ ඒක ඉන්දියාවේ බහුල වශයෙන් නැතත් තියෙනවා. විමුක්තිය සොයාගෙන අදටත් ගෙවල් වලින් ළමයි යනවා යන්න. ඉතින් එහෙම ගියාම ඒගොල්ලෝ ඇදගෙන වැටෙන්නේ අත්තිලමතාන යෝගයටයි. ඒ කියන්නේ මේ ආර්ය ස්ථාංගික මාර්ගය කියන එක ලෝකයේ කවුරුවත් බුදුරජාණන් වහන්සේ ඒක ඉස්මතු කර මනාකොට අවබෝධ කරලා පෙන්වා දෙන තුරු ලෝකෙ දන්නේ නැහැ. ඒගොල්ලන් තියන්නේ හිතෙන හිතන දේවල් කරන්න. ඉතින් කියනවා මහණෙනි මේ පළවෙනි පුද්ගලයා. කවුද පළවෙනි කෙනා? තමන්ට වද දෙන. තමන්ට වද දෙන ජීවිතය ගත කරන එක්කෙනා තමයි පළවෙනි පුද්ගලයා. මහණෙනි මේ පළවෙනි පුද්ගලයා තමන්ට වද දෙන්නේ කොහොමද කියලා අහනවා. පළවෙනි එක තමයි මෙයා නිර්වත්ව ඉන්නවා. දැන් මේක නිරුවත් වෙනකොට අපිට තේරෙන්නේ නැහැ මේක වදයක් කියලා. ඒක වදයක් වෙන්නේ කොහොමද? දැන් බලමු අපිට වස්ත්‍ර තියෙන්නේ සීතස්ස පටිඝාතය. සීතල වළක්ක ගන්න. දැන් බලන්න අධික සීතලේ ආර වඩාන්තරේ නිරුවත් වෙන කෙනා මොනතරම් කායික වශයෙන් පීඩා විඳිනවද? උන්නස්ස පටිඝාතය රස්නි කාලෙට. ඇයි කිසිම ආවරණයක් නැහැ. සම්පූර්ණ විනායේ රස්නි කාලෙට හරියට පීඩා විඳිනවා. ඊළඟට මදුරුවෝ, ලේබොන මැස්සෝ, සර්පයින්ගෙන් හැම අනතුරක් මෙයාට විවෘතයි. එයා පීඩා විඳිනවා. එතකොට ආංගික තමාට වද දීමක්. ඊළඟ එක තමයි එයා තමාට වද දෙන ජීවිතේ මේව කරගෙන හත්තාපලීකනෝ එයාට පිඟානක ආහාර ගන්නෑ. අතට ආහාර අරගෙන අතින්ම ලොවිනවා. අදටත් එහෙම ඉන්නවා. ඊළඟට දාන ටිකක් ලෑස්ති කරලා කියන වෙලාවට ස්වාමීන් වඩින්න. ඒ යන්නේ. සමහර ඉතින් දවස් ගන්න බඩගෙන ඉන්නවා යාගේ මේ වැඩ පිළිවෙල නිසා. ඊට පස්සේ කියන ඔයාට දාන ටිකක් කරලා ස්වාමීන් වහන්සේ ඉන්න. ඉන්නේ. ඊළඟට කියනවා ඔබ වහන්සේට මම දාන ගිනාවේ කියලා ගේනවා. ගන්නෑ. කියන ඔබ වහන්සේ වෙනුවෙන් හදාපු දානයක් තියෙනවා. එහෙම කියපු ගමන් එයා ගන්නෙ නෑ. කියනවා අනේ මේ දාහනට වඩින්න, වඩින්නේ නෑ. ඊළඟට දැන් දානි ලෑස්ති කරගෙන ඉන්නකොට මෙයා අහනවා හැලියේ කොහෙන්ද ওই ටික ගත්තේ? එතකොට කියනවා ස්වාමීනි මේක හැලියේ උඩින්මයි ගත්තේ. එහෙනම් එපා. ගන්නෑ. ඊට පස්සේ මොනවාරි ආහාර වර්ග කලයක දාලා තියෙනවා. ආන කල්ලි කොහෙන්ද දුක්ගත් කල්ලි උඩින්ම කොටසේ මේ ගත්තේ කියනවා. එහෙනම් එපා කියනවා. එතකොට දඬු දෙකක් අතර දඬු වැටක් අතර ඉඳගෙන දෙන්න හැදුවොත් ඒත් ගන්නෑ. ඊළඟට මොහොල් දෙකක් අතර මේ කොටන මොහොල් දෙකක් අතර දෙන්න හැදුවොත් ඒ ගන්නෙ නෑ. ඊළඟට කවුරු හරි කෑමක කන ඉන්නවනම් කෑම කන පිරිසක් අතරින් කවුරු කෙනෙක් ඇවිල්ලා දෙන්න හැදුවොත් එයාට ආහාරය ඒ ගන්නෙත් නෑ. ගර්භණී මෑණි කෙනෙක් ඇවිල්ලා දාන දෙන්න හැදුවොත් එයාට ඒ ගන්නෙත් නෑ. ඒ වගේම කිරිපෝපෝ ඉන්න අම්මා කෙනෙක් එයාට දාන දෙන්න හැදුවොත් ඒ ගන්නෙ නෑ. ළඟදී විවාහච කෙනෙක් දාන දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නෑ. නම් මණ්ඩ ගහලා දාන දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නෑ. බල්ලි බල්ලි කන හිටියොත් ඒ සතාරනොදී යාට දුන්නොත් ඒ ගන්නෙත් නෑ. ඊළඟට යාට කැම දෙන තැන මැස්සෝ අහලා තිබුණොත් ඒ ගන්නෙත් නෑ. මේකේ තියෙන ඒ වගේම යා මාළු දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නෑ. මස් දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නෑ. බී මාර්ග දෙන්න හැදුවොත් ඒ ගන්නෙත් නෑ. ඉතින් මෙයා මොකද කරන්නේ මේ විදිහට දුෂ්කර ජීවිතයක් ගෙවාගෙන එක ගේකට යනවා. ගිහලා ඒ ගෙදරින් බත් පිටක් හම්බුනොත් ඒකෙන් ජීවත් වෙනවා. ඒ වෙනතන් ගෙවල් දෙකකට යනවා. මේ වගේ අන්තිමට එයා ගෙවල් හතක් දක්වා යනවා. ඊළඟට එයා එක එක ගෙදරකින් බත් හැන්දක් ගන්නවා. බත් තලියක් පොඩි. ඒ වෙනත ගෙවල් හතකින් ගන්නවා. ඊට පස්සේ සමහර විට එයා ගන්න ආහාරي සති දෙකකට වතාවක්. තමයි මේ වගේ ශරීරයට වද දෙන අය. ඊට පස්සේ එයා සමහරට එයා කරන්නේ එහෙම ගන්නෙත් නෑ. කොළ වර්ග කාලා ඉන්නවා. ඒව නැත්තම් යා කරන්නේ මෙනේරි තනහල් වගේ ඇට වර්ග කාලා ඉන්නවා. එහෙම නැත්තම් යා කරන්නේ අමුහාල් කාලා ඉන්නවා. එහෙම නැත්තම් කරන්නේ සුළුසහල් කාලා ඉන්නවා. එහෙම නැත්තම් යා කරන්නේ ආහාර වලට ගන්න ඉඳන් බත් තුයක්දී අර බත් මුට්ටි උඩට එන පෙන පෙන කාලා ඉන්නවා. එහෙම නැත්තම් යා පුන්නක්කු කනවා. ඉතින් මේ ඔක්කොටම හේතුව මොකද්ද? මේ මිනිස්සයා පිරිසිදුකමක් හොයන්න ගිහිල්ලා දැන් බලන්න බුදු කෙනෙක් ධර්මයේ නොකියු ලෝකේ කොයිතරම් අතරමං වූ ලෝකයක්ද? එහෙම නැත්නම් එයා ගොම කනවා. එහෙම නැත්නම් ගස්වල මුල් ගෙඩි එහෙම නැත්නම් එයා කරන්නේ පවත්ත පළ භෝජය. ඒ කියන්නේ වැටිච්ච ගෙඩිය කවුලගෙන ඊට පස්සේ ආ එහෙම නැත්නම් යා කරනවා දැන් සමා එක්කෙනෙක් එක්ක නිර්වත් වෙනවා එක්කෙනු මේ විදිහට කරනවා සමහර ඉන්නවා හන වැහැරි නියඳ වැහැරි එක එක රෙදි වර්ග ඊළඟට මිනියොතු පුරුදි කෑලි ඊළඟට අර අඳුන් දිවිසන් ඊළඟට සමහර අඳුන් දිවිසම් තියෙනවා සතාගේ කුරෙක් තියෙනවා ඒකේ එල්ලිලා ඒවා ඊළඟට සමහරු මේ කෙස් වලින් කරපු වැඳුම් ඒක තැනක මට මතකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ වස්ත්‍ර අතර දන්දසාර වස්ත්‍රේ කේශ කම්බලිය කියනවා. සීත කාලට අධික සීතයි කිය. රාස්ති කාලට රාස්ති කියන සත්තු බෝ වෙනවා කියනවා. මේක ගඳ ගහනවා කියනවා. මුත් ඒක පුරෝගින ඊටපය ඉන්නවා. ඊළඟට බකමූණු පියාපත් වලින් කරපු වස්ත්‍ර හැඩට ඇතිනේ. ඊළඟට අස්ලොම් වලින් කරපු වස්ත්‍ර මේ වගේ නොයේක් වස්තර ඒ බලන්න එතකොට මිනිස්සු ඒ කාලෙත් ධර්මය හොයන්න ගියාම ඉස්සලා මේගොල්ලෝ අල්ලන්නේ මොකද්ද? එක්ක කනදී. එක්ක ඇඳුම. ඒක තමයි අන්තිට යන්නේ. එහෙම නැත්තම් කරන්නේ ඉන්න පිළිවෙල. එක්ක ආසන ප්‍රතික්ෂේප කරනවා. කරලා උක්කුටියෙන් වාඩි වෙලා ඉන්න දවසම. එතකොට එහෙම නැත්නම් විලුඹෙන් හිටගෙන ඉන්නවා. ශරීරෙට දුක් දෙන්නේ. එහෙම නැත්නම් උදේ දවල් හවස වතුරේ බැහැලා මේ පව් හොදනවා. එතන මේ වගේ වැඩ කරන අයට කියනවා තමාට වද දෙමින් ජීවත් වෙන කෙනා. ඉතින් මේක තෝරගන්නයි කොච්චර ඉන්නවද ලෝකෙනේ? අපේ රටේ නැතුවට ඉන්දියාව වගේ රටවල ලේසියෙන් මේ වැඩේට මිනිස්සු පෙළඹෙනවා. කායික වශයෙන් දුක් දෙන්නේ. දැන් නිගණ්ඨනාත පුත්‍රය ඉදිරිපත් කළේ මේ වැඩ පිළිවෙල නේද? ඊයාගේ වැඩ පිළිවෙල අතර මේකේ කොටසක් තියෙනවා. ඇඳුම් පාවිච්චි කළේ නෑ. නමුත් අනිත් ඒවා තිබුණා. ඊළඟට දස්මත ඉන්නේ නාන්නේ නෑ. තව තියෙනවනේ බුදුරජාණන් වහන්සේලා තියෙන සෑහෙන දේවල් තියෙනවා. කාම දස්මත ඉන්නේ නාන්නේ නෑ. ඊළඟට මේ කෙස් දලවනවා. තල් ලැට වලින් කෙස් අරගෙන උදුරනවා. ඒ වගේ කළා ජීවත් වෙනවා. ඒකට කියන්නේ ඔව් තමාට වද දෙමින් ජීවත් වීම. ඒම පුද්ගලෙක් ලෝකේ ඉන්නවා. දෙවෙනි එකනා අනුන්ට වද දෙන අනුන්ට වද දෙන අයට මේක තියෙනවා එළුව මරනවා කුකුළු මරනවා හරක් මරනවා බැටළුව මරනවා ලිහිරියන් කුරුල්ලු මරනවා ඊළඟට මේ වගේ ජීවත් වෙනවා ඊළඟට සෞද්‍ර වෙලා ඉන්නවා මාළු මරනවා ඊළඟට හොරකම් කරනවා මිනී මරමර හොරකම් කරනවා අන්තිමට මේගොල්ලන් අරගෙන ගිහිල්ලා බන්ධනාගාරගත වෙනවා මේ වගේ ඒ අනුන්ට වද දෙන පුද්ගලයා මේ ලෝකේ Tamanට වද විදෝ ගන්න පුද්ගලයෝ ඉන්නවා අනුන්ට වද දෙන පුද්ගලයන් ඉන්නවා ඊළඟ මේක තියෙනවා තමාට වද දෙන අනුන්ටත් පද නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ කාලේ කරපු යාගයක් ගැන. රජ්ජිරුවෝ රජ්ජිරුවන්ට උපදෙස් දෙන්නේ කවුද? පුරোহিত. ඒ පුරোহিত හැමදෙස්සෙම බමුණෙක්. එතකොට පුරোহিত උපදෙස් දෙනවා දැන් මොන යාගයකට ලෑස්ති වෙන්න කියලා නෝ රජ්ජිරුවෝ ඉස්සලා ඉස්රාවුල් බානවා. ඉස්රාවුල් බාහිට රජ්ජිරුවෝ පිරෝ ගන්නවා අඳුන් දිවි සමක්. යාගයට සූදානම් වෙනවා. රජිනට හිස බාලා අඳුන් දිවිසමක් පුරවනවා. ඊට පස්සේ ද රජුරුවයි බිසව. ඊළඟට පුරোহিত බ්‍රාහ්මණයා ඔන්න දැන් අඳුන් දිවිසමක් පුරවගෙන. ඊට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? අලුත් පොඩි ගයක් ගේ පොඩ්ඩක් හදනවා ගොම ගහලා. දැන් මේකේ පැදුරක්වත් නැතුව තමයි මේ ගොම ගොඩේ නිදාගන්නේ. මේ පූජාවක් කරනවා. ඊට පස්සේ ගේනවා වැස්සියක් ගේනවා. ඒ කියන්නේ වැස්සි පැටියේ එකම වගේ රූපේ තියෙන වැස්සි අරගෙන ඇවිල්ලා වැස්සිගේ එක තන බුරුල්ලකින් රජ්ජුරුව ජීවත් වෙනවා. කිරිවලින්. අනිත් තන බුරුල්ල කිරිවලින් බෙසෝ ජීවත් වෙනවා. අතවතන බුරුල්ලක කිරිවලින් පුරোহিত වුණ ජීවත් වෙන අනිත් තර බුරුල්ල කිරිවලින් පැටියට දෙනවා. ඊළඟට ඊළඟ තන බුරුල්ලෙන් යාග කරනවා. අග්ගිනි පූජා කරනවා. මේ වගේ කරලා දැන් ඔන්න නැග තැනකොට පුරোහිත බමුණගේ කීම අනුව දැන් මේගොල්ලෝ සපක් නෙමෙයි නෙවිතිනේ දැන් මధుරෝ කාගෙන දැන් දුකසේ ජීවත් වෙනවා. ඊට පස්සේ කියනවා මෙච්චර හරක් මරන්න ඕනේ. මෙච්චර එළුව මරන්න ඕනේ. මෙච්චර කුකුළු මරන්න ඕනේ. මෙච්චර බැටළුව මරන්න ඕනේ කියලා දහස් ගාණක් සත්තුන්ව මරණ ලොකු ගිනි ගොඩක් ගහලා. ඉතින් කියන මේවා ඉතින් ඒ සේවක කාරකාගෙන් සම්පූර්ණ ගුටි කකා බයේ තමයි හැමතිස්සෙම ජීවත් වෙන්නේ. මේකට කියනවා තමා තමාව පෙළා ගන්නා අනුන්ව පෙළන්නා වූ වැඩපිළිවෙලක සිටීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මානිනී තමාව පෙළා ගන්න නැති අනුන්ව පෙළන්නේ නැති ඒ තමාට වද නොදෙන අනුන්ට වාද නොදෙන කෙනෙක් මෙලෝදීම මේ ජීවිතයේදීම තෘෂ්ණා රහිත වෙලා නිවිලා සිහිල් වෙලා සැපසේ ශ්‍රේෂ්ඨ ජීවිතයකින් වාසය කරන්නේ කොහොමද? ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට සිද්ධ වෙන්නේ මෙන්න මේක. ඉද බික්කවේ තථාගතෝ ලෝකේ උප්පජ්ජති. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න ඕනේ එතෙන්ට යන්න නම් මිනිසයා. මිනිසයා එතනට යන්න නම් තමාටත් වද නොදෙන අනුන්ටත් වද නොදෙන තෘෂ්ණා රහිත වූ නිවි සිසිල් වී සැනසී ගිය ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයටපත් වූ ජීවිතයක් අත්විඳින්නට නම් ලෝකේ පහළ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නමක් මේක තියෙනවා මහණෙනි ඒ බුදුරජාණන් වහන්සේ අරහත් නිකලෙස් සම්මා සම්බුද්ධෝ රූපදේශ රහිතව අවබෝධ කරපු උත්මේ විද්‍යාචරණ සම්පන්නෝ අවබෝධයෙන් යුක්ත චරණ ධර්මයෙන් හැසිරීමෙන් යුක්ත උත්මේ සුගතෝ සුන්දර ගමන වැඩි උත්මේ ලෝකවිදු ලෝ සියල්ල අවබෝධයෙන් දත් උත්මේ අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති ගමනේ කළ යතු ලෝකයාව দমনේ කරන උත්මේක සත්තා දේව මනුස්සානං දෙවියන්ගේද මිනිසුන්ගේද ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධෝ අවබෝධ කොට වදාළ දේ අන් අයට අවබෝධ කරවන කෙනෙක් භගවා සියලු භාග්‍යයෙන් යුතු උත්මේක සෝයිමන් ලෝකම් සදේවකම් ඒ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවට ඒ තථාගතයන් වහන්සේ තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරපු ධර්මය මුල්මෙදාට පිරිසිදු වූ අර්ථ සහිත වූ පැහැදිලි වචනින් යුක්ත වූ පරිපූර්ණ නිවන් මඟ දේශනා කරන්න පටන් ගන්නවා. එතකොට ඔන්නේ ධර්මයේ අහන්න ලැබෙනවා. මේ ගිහි ජීවිතයේ ගත කරන කෙනෙකුට ගහපතිවා ගහපති පුත්තුවා ගිහි කෙනෙකුට හෝ දරුවෙකුට හෝ අහන ලැබෙනවා. ලැබුණාම මොකද වෙන්නේ? සෝතං ධම්මං සුත්වා තථාගතේ සද්දං පටිලබති. ඒ ධර්මය ඇහුවට පස්සේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. එහෙනම් ශ්‍රද්ධාව තියෙන කුමක් වුණාට පස්සේද? ධර්මය සුවාට පස්සේ ධර්මයේ නොඅසන තාක් හැබැයි ශ්‍රද්ධාවක් ඇතිවන්නේ නැහැ. හැබැයි ශ්‍රද්ධාවක් ඇතිවන්නේ නැහැ. ඒතර හැබැයි ශ්‍රද්ධාවක් ඇතිවන්න උපකාර වන්නේ කොහොමද? ධර්ම ශ්‍රවණයමයි. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධයෙන්ම දේශන ලද ධර්මයයි. ඒ ධර්මය අහලා එයාට මෙහෙම හිතෙනවා සම්බාධෝ ගරාවාසෝ gederinnika මහ වදයක් කරදරයක් ප්‍රජාපතෝ හැමදෙස්සෙම කෙලෙස් එක්ක තමයි ඉන්න වෙන්නේ අබ්බෝකාසු පබ්බජ්ජා ඒ උනාට මේ මහානකම නම් ආකාශයේ වගේ නයිදන් සුකරන් මේ ගිහි ජීවිතේ ගත කරද්දී ශ්‍රේෂ්ඨ ජීවිතයකට පෝණ වෙනවා කියන එක දේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මේ හොඳට පිරිසිදු කරපු දිලිසෙන හග්ගිටියක් වගේ පාරිශුද්ධ ජීවිතයක් ලබන්න නම් මම මේ කෙස් කවුල් බහලා ඔගී වස්ත්‍ර අතහැරලා දාලා පැවිදි වෙන්නට ඕන. මෙයා මොකද කරන්නේ? පස්සේ Tamanට අල්ප වූ හෝ බොහෝ වූ වස්තු තියෙන මොක්කම අතාරිනවා. අල්ප වූ හෝ බොහෝ වූ හෝ ඥාතින් ඉන්නවනම් ඒ සෑම කෙනෙක්ම අත්හරිනවා. අත්තරලා තථාගත ශාසනේ පැවතිනවා. බුදුරජාණන් වහන්සේ හඳුන්ලා දුන්නනේ පැවිදි ජීවිතේ පැවිදි වෙනවා. පැවිදි වෙලා මොකද කරන්නේ? පැවිදි උදාට පස්සේ යා සංවර වෙනවා සීල සංවරේ කොහොමද සතුන් මරීමෙන් වැළකී සිටිනවා. සතුන් මරීම අත්හැරලා සතුන් මරීමෙන් වැළකී සිටිනවා. සතුන් මරීම වැළකී සිටින්න කොහොමද? නීත දඬු. සතුන් මරණ නම් දඬු මුගුරු ගන්න ඕනේ අතට. දැන් මේ පාණාතිපාතා විස්තර කරනවා. දඬු මුගුරු අත්හරිනවා. නීත සත්ත්වෝ ආවියායුද අත්හරිනවා. ලැජ්ජී ලැජ්ජයි. සතුන් මරන්න යාට දයාපන්නෝ දයාවෙන් යුක්තයි. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා ඒක තමයි යාගේ පළවෙනි කාරණේ දෙවෙනි එක තමයි නොදුන් දෙයක් ගන්නෙ නැහැ නොදුන් දෙය ගැනීමෙන් වැළකී සිටිනවා නොදුන් දෙය ගැනීමෙන් වැළකී සිටිනවා මේක අපේ ජීවිතේ හරියට ප්‍රයෝජනයි දැන් දැන් ඔබ කොහේ හරි ගියොත් ඔබට අයිති නැත්තම් මල් පැල උදුරන්න යන්න එපා වාට පිට බලලා ගස්වල ගෙඩි කඩන් යන්න එපා. Tamanට නොදුන් දේවල් ගන්න යන්න එපා. ඒක සංවර වෙන්න. Taman කොයි හරි Taman ඉන්න තැනක යමක් වැටලා තියෙනවා නම් දීපේ ගන්න නෙමෙයි මේක හොයලා අයිතිකාරයට දෙන්න. ගන්න එපා. ඔක ගත්තා වගේ නෙමෙයි ඔක ඉවර වෙනවා. අබ්බයක් නම් හැපුවා ඉවරයි. නමුත් මේ කර්මයේ පස්සේ ගෙනවා. අපි ගමු සල්ලි. රුපියල් 5000ක් වැටලා තිබ්බම ගත්තා. වේදම් කළා ඉවරයි. නමුත් ඒ ක්‍රියාව පස්සෙන් එනවා. ඊට වඩා හොඳ අපි ඒක නොගෙන අතාරිනවා ඒක අවබෝධයකින්. එතකොට මොකද කරන්නේ? දින්නා දායි දුන් දේ විතරක් ගන්නවා. දින්න පාටිකං කී දුන් දේ පමණක් කැමති වෙනවා. අතේනේන සුචි භූතේන අත්තනා විරති සොර රහිත වූ පිරිසිදු ආත්මයකින් වාසය කරනවා. බලන්න මේ සීලයෙන් කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? ඊළඟට මෙතන කියන්නේ ගිහි ජීවිතය ගැන නෙමෙයි, පැවිදි ජීවිතය ගැන. ඊළඟට අබ්‍රහ්මචර්යයන් පහය බ්‍රහ්මචාරී හොති. එයා බඹසර වාසය කරනවා. එයා බඹසරින් ගිහි ජීවිතය ගත කරන ගිහි විවාහක දෙන්නෙක් ගත කරන ජීවිතයක් මම ගත කරන්න යන්නේ නෑ. ඒ සම්පූර්ණයෙන්ම වැළකී ඉන්නවා. ඊළඟට මුසාවාදා පටිවිරතෝ හොති. බොරු කීමේ වැළකී ඉන්නවා. සත්‍යවාදී ඇත්ත කියනවා. සත්‍ය සම්දෝ සත්‍යෙන් සත්‍ය ගලපනවා. හේතු ස්ථිර වචන කියනවා. පච්චේකෝ වාදිවාද ඇති වෙන කරුණු කියන්නේ අවිසංවාදක ලෝකස ලෝකෙට අ르බුද ඇති වෙන වචන කියන්නේ. පිසුණං වාචං පහය පිසුණ වාචා පටිවිරතෝති. කේලම් කියන්නේ නැතු ඒක අත්හැරලා කේලමෙන් වැළකී සිටිනවා. කොහොමද කේලමෙන් වැළකී සිටින්නේ? මෙතනින් අහගෙන ගිහින් ඔව් ඊතෝ සුත්වා න අමුත්‍රාක්ඛාතයි මේ සම්බේදාය. මෙතනින් අහගෙන ගිහින් එතන කියන්නේ මෙතන බිඳින්න. එතනින් අහගෙන ගිහින් මෙතන කියන්නේ එතන බිඳින්න. ඒකනේ වෙන්නේ නේ කියලා මේ ඒක කියන්නේ. මේකට ඉතින් වීරිය ඕනේ නේද? නැත්නම් පුරුදු වෙච්ච කෙනාට මම මේ කේලමක් නෙවෙයි කියන්නේ කියලා කියන්නේ කේලම. පුරුදු වෙච්ච කෙනාට හොයන්න බෑ යාට කේලම කියේ වෙනවා නිකම් වෙන එළියට. එතකොට මෙයාගේ ලක්ෂණය මොකද්ද? ඉති බින්නානං වා සන්දාතා. බිරිච්ඡය සමගි කරනවා. සහිතානං වා අනුප්පදාතා සමගි වෙන්න සමගි වෙච්ච අයට උපකාර කරනවා. සමග්ගා රාමෝ සමගීගෙන සතුට වෙනවා. සමග්ග රතෝ ඒ ඇලී වාසය කරනවා. සමග්ග නන්දි සමගින් වින්දනයක් ලබනවා සමග කරණින් වාචාම් භාසිතාවති සමගිය ඇතිවන්නා වූ වචන කියනවා ඒතර මේ ශීලපදයේ කියලා කියන නිකම්ම නිකන් අකර්මණ්‍ය වෙලා ඉන්න එකක් නෙමෙයි දැන් දැක්කනේ ප්‍රාණඝාතයෙන් වැළකුණා කියන්නේ පැඩපිල්ල ගෙදිලා මොකද්ද ගඳ මුගුරු පාවිච්චියක් නෑ දයාවන්තයි සීල්පාණන් කරේ ඊටාම කම්පිය වෙන්නවා හොරකමින් අල්ලක දාන්නවා කියන්නේ පිරිසිදු ආත්මයක් යාට තියෙනවා පිරිසිදු ජීවිතයක් එතකොට බ්‍රහ්මචාරී වෙන්න වගේ නෑ මොකුත් නෑ එතකොට බොරු කියන්නේ නැහැ කියන්නේ ඇත්ත කියන කෙනෙක්. කේලම් කියන්නේ නැහැ කියන්නේ සමගියට උදව් කරන සමගියට අනුබල දෙන සමගිය අනුසස් කියන සමගිය කැමති කෙනෙක්. ඊළඟට තියෙන පරුසවාචය. පරුසවාච අත්තරන. අත්තරල යාස්සා වාචා නේලා. වචන තියෙනවා. ඔව් ලස්සන වචන. කනට මිහිරි වචන. ප්‍රේමණීය. ඔව් ආදරය තියෙන වචන. හදයංගම. හදවතට සිසිල දෙන වචන. පෝරී වැදගත් වචන. පෝරී කියන්නේ වැදගත් වචන. බහුජන කාන්තා බොහෝ දෙනා මේ සතුට ඇති වෙන බහුජන මනාපා බොහෝ දෙනා කැමති වෙන ඒබඳු වචන තමයි යා කතා කරන්න කියනවා. ඒ කියන්නේ එතකොට යාට හරිය ලස්සනට වචන කතා කරන්න පුළුවන් පුරුදු වෙන්න පුළුවන් නම් මිහිරි වචන. හරිය ජයක් තමයි අපිට මේවා පුරුදු කරගත්තොත් මේ ජීවිතය හිතාමත. අපි පුරුදු වෙලා තියෙන්නේ එහෙමනේ ඔටෝ යනවනේ වචන ඔක්කොම නේ ඔටෝ යනවා. එහෙම නැතුව අපි පුරුදු කරගන්න තියෙන මෙන්න දේවල්. ඊළඟට තියෙනවා හිස් වචන කතාවෙන් වෙන් වෙලා වාසය කරන සම්පප්පලාවෙන් වෙන් වෙලා මොන කොහොමද කාලවාදී අවස්ථාවට අනුව කතා කරනවා භූතවාදී සිද්ධ වෙච්ච දේක් තමයි කියන්නේ අත්වාදී ආර්ථවාදයක් කියන්නේ ධම්මවාදී ධර්මය කියන්නේ විනයවාදී හික්මෙන් උපකාර වන දෙයක් කියන්නේ නිධාන වාචක් ඔව් හදවතේ තබාගත යුතු දෙයක් කියන්නේ කාලේන සාපදේ සම්පරියන්ත වතින් අර්ථ සංහිතං. ඒතර මෙයා මේ වචනේ සීමාව දන්නවා. සුදුසු කාලෙදි වචනේ සීමාව දන්නවා. ඒ කියන්නේ එයාට එනම් වචනේ පිළිබඳ පාලනයක් තියෙනවා. පාලිත උහි කියෝගෙන යන්නේ මේක දැන් පටන් ගත්තාම වෙන කොහෙන්වත් පටන් ගන්න ඉවර වෙන්නේ කො වෙන කොහෙන්වත් ඉවර වෙන්නේ මේ අපි ඔහේ කියව යනවනේ ඉතින් මේ නිසා මේවා අපිට ඉබේ දෙන්නේ නම් නෑ පින්වත්නි හිත හිතාම හදා ගන්නට ඕනේ ඊළඟට මේකේ තියෙනවා ඒ භික්ෂුව ගස්වැල් කපන්න කොටන්න යන්නේ නෑ ඊළඟට රාත්‍රී ආහාර ගන්න යන්නේ නෑ උදේ වරුවේ දානි වළඳනවා නැටුම් ගෙයුම් වැයුම් නාටක බලන්න යන්නේ නෑ. ඊළඟට මල් දරන්න යන්නේ නෑ. සෙන්ට් වර්ග පාවිච්චි කරන්න යන්නේ නෑ. රන් රිදී මිනි කොඩොල් අබරණ පළඳින්න යන්නේ නෑ. ඊළඟට වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කරන්න යන්නේ නෑ. රන්ටදී මස්සු කහවණු පිළිගන්න යන්නේ නෑ. අමු දහන්නේ පිළිගන්න යන්නේ නැහැ. අමු මස් පිළිගන්න යන්නේ නැහැ. ස්ත්‍රී කුමාරිකාවන් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ තාපසවරුන්ට බමුණන්ට දරුවන්ව දෙනවා දාසකමට කියලා. දේව දාසියු කියලා දිවාන වල තාම තියෙන පුරුද්ද. එතකොට දැසිදස්සන්ව පිළිගන්න යන්නේ නැහැ. එළුව කුකුලෝ පිළිගන්න යන්නේ නැහැ. ඌරෝ පිළිගන්න යන්නේ නෑ ඇත්තු අස්වය වෙලඹු පිළිගන්නේ නෑ කුඹුරු අත්පිටියේ පිළිගන්නේ නෑ ඊළඟට එක එක්කිනාගේ පයින්ඩ අරගෙන යන්නේ නෑ ඊළඟට බිස්නස් කරන්න යන්නේ නෑ ඊළඟට තරාදියෙන් කරන කපටිකම් මිනුම් වලින් කරන හදන කපටිකම් කරන්න යන්නේ නෑ කෝලාහල කරගන්න යන්නේ සම්ඩු සරුවල් කරගෙන ආයුධ අරගෙන කපා කොටා ගන්න යන්නේ නැහැ. එහෙනම් මොකද යාලේ තියෙන ඕනද බලන්න බලන්න. සෝ සන්තුට්ඨෝ හෝති. කාය පරිහාරිකේන චීවරේන. කාය පරිහරණය කරන සිවුරකින් සතුටුයි. කුච්චි පරිහාරිකේන පින්ඩපාතේන. කොසට පිරින ආහාරින් සතුටුයි. සෝ යේන යේනිය පක්කමති කොයි කොයි තැනටද යන්නේ පාත්‍රයයි සිවුරයි අරගෙන යනවා කුරුල්ලෙක් වගේ කුරුල්ලෙක් පියාපත් අරගෙන යන්නේ යම්සේද භික්ෂුව පාත්‍රයයි සිවුරයි අරගෙන යනවා කුරුල්ලෙක් වගේ මේ විදිහට සතුටින් වාසය කරනවා මේක තමයි ආර්ය වූ සීලයෙන් ලබන ආධ්‍යාත්මික නිවැරදි සැපය දැන් මේ ආර්ය සීලය කතා කළේ. ආර්ය සීලයෙන් ලබන්නා වූ ආධ්‍යාත්මික නිවර්දි සැපය. දැන් මේක ලබන්න බැරිද මේ ජීවිත කෙනෙකුට? පුළුවන් නේ. ඊළඟට කියනවා ඊළඟට ඒ කෙනා ඇසින් රූප දැක නිමිති ගන්නෙ නෑ. ඔන්න ඊළඟ එක අමාරු වැඩේ. ඇසින් රූප දැක ඔව් ලස්සනයි කියලා ගන්නෙත් නෑ. නොදකින් කියලා ගන්නෙත් කනෙන් ශබ්ද ආසා නිම ඇයි ලස්සනයි කියලා ගත්තොත් ඒක අරුබුදයක්. ඊළඟට නොදකින් කියලා ගත්තොත් ඒකත් අර්බුදයක්. කණින් ශබ්දය අහලා ඔව් ඒක ගන්නෙත් නෑ. තමන්ගේ ජීවිතයේ අර්බුදයකට ලක් වෙන දෙයක් ගන්නෙ නෑ. නාසයෙන් ආග්‍රහණය කළා ඒක ගන්නෙත් නෑ. නාසින් ආග්‍රහණය කළේ ගන්නවා කියන්නේ මොකද්ද? ඒක කොහොමද වෙන්නේ? දැන් ඕනේ අනාමියා පින්න පාත. දැනට හොඳ බැදුම් සූදක් එනවා. දැන් මම හිතන ෂා මං ගෙදර හිටියනම් මම හිතු මනාපට බැදගෙන කනවනේ. ඊට පස්සේ ආ මොකද හිතන්නේ? ඊට පස්සේ හිතනවා මට මේක නිදහසක් නෑ. මං ගෙදර හිට ආන්න දැක්කන සංවර නොවීමෙන් ඒක හැදෙන්නේ. ඊට පස්සේ හිතන මට නිදහසේ කණ්ඩ වන්න තිබ්බ ඕන වෙලාවක ගන්න තිබ්බ මේක හරි වැඩි වෙලා තියෙනවා. අන්න ඒක වෙන්නේ නෑ ඒ වෙලෙම නාසයට දැනෙන ගඳ සුවඳේ ඔව් නිමිති ගන්නෙ නැහැ. ඊළඟට දිවට දැනෙන රසයේ නිමිති ගන්නෙ නැහැ. කයට දැනෙන පහසේ නිමිති ගන්නෑ. මනසට සිතෙන අරමුණු වල තමා තුළ අරුබුදේ ඇති කරවනා වූ ආකාරයට නිමිති ගන්නෙ නෑ. ඒතර මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් වාසය කරනවා. ඊළඟට හොඳ සීයෙන් තමයි යන්නේ ඉස්සරහට. ඒ කියන්නේ පින්ඳ පාතේ වඩිද්දිත් හොඳ 100ෙන් වඩිනවා. ආපස්සට එද්දි 100ෙන් එනවා. බඩ පිට බලද්දි 100ෙන් බලනවා. අතපය දිගරිද්දි අකුලවද්දි 100ෙන්. සිවුරු පිළිකර පොරවද්දි 100ෙන් කරනවා. දානි වළඳද්දි 100ෙන් වළඳනවා. පානය කරද්දී යමක් 100ෙන් පානය කරනවා. වැසිකිලි කසිකිලියද්දී 100ෙන් යුක්ත කරනවා. මේ සෑම ඉරියව්වක්ම 100ෙන් යුක්ත කරනවා. මේ විදිහට යා ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්තව ආර්ය වූ ඉන්ද්‍රිය සංවරකින් යුක්තව ආර්ය වූ සිහි නුවණින් යුක්තව වාසය කළා හුදකලා තැන්වල තනියම භාවනා කරනවා මේ භාවනා කරද්දී මොකද කරන්නේ මේ ආඳුන ගන්න මහන්සි ගන්නවා මොනවද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේක හඳුනගෙන මේක බැහැර කරනවා පංච නීවරණ බැහැර වෙන ආකාරයට මෙයා භාවනාව යෙදෙනවා. එතනකට මොකද වෙන්නේ? පංච නීවරණ බැහැර වෙලා සිත පිරිසිදු වෙනවා. උපක්ලේශ බැහැර වෙලා මෙයාගේ හිත සමාධිමත් වෙනවා. ඊට පස්සේ කාමයන්ගෙන් තොරව අකුසල ධර්මයන්ගෙන් තොරව විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් ආශ්චර්යයිද. ඉතින් මේක ගැන අඩුගානේ අපිට මේව මේ විදිහට අහන්නවත් අපිට අඩුගානේ ලැබෙන්න ඕනේ ඒක මිනිස්ය අයිතියක්. ඒ මිනිස්යා උදෙසා බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන්නේ. ඊට මම යම් මේකෙක නෑ නෑ නෑ ඔබට ඕනේ නෑ කියලා. ඒක බුදුරජාන් වහන්සේගේ ධර්මයට විරුද්ධ එකක්. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළ යා පළවෙනි ධ්‍යානය දියුණු කළා ධ්‍යාන සැපෙන් වාසය කරනවා. ඊළඟට දෙවෙනි ධානයට දිනු කර ගන්නවා සමාධිය. දෙවෙනි ධානයේ සැපෙන් වාසය කරනවා. තුන්වෙනි ධානය දිනු කර ගන්නවා. තුන්වෙනි ධානයේ සැපෙන් වාසය කරනවා. හතරවෙනි ධානය දිනු කරගෙන ඔව් පාරිශුද්ධ උපේක්ෂාව තියෙන බලවත් සමාධිය තියෙන ධානයෙන් වාසය කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ සිත උපක්ලේශ රහිතයි. මෘදුයි. හරීම ඔව් කර්මන්නේ කර්මන්නේ කියන්නේ ඔව් වැඩකට සුදුසු ආකාර. දැන් අපි ගත්තොත් රත්තරන් ආභරණයක් හදන්න බෑ අමු රත්තරන් වලින්. ඒක මොකද කරන්නේ කෝවි දාලා ඒක තල්ලා ගානට පදම් කරලා ගත්තට පස්සේ ඕන සියුම් කැටීමක් ඒ ගමේ කරන්න පුළුවන්. ඒ වගේ තමයි කියන මේ මනස, සිත. මේ හොඳට පදම් වෙන්නේ ධානයෙන් කියනවා. ඊට පස්සේ ඒකට උවමනා විදිහට සිත හසුරවන්න පුළුවන්. ඉතින් ඒ සිත කම්මණියේ කීතේ හොඳට කර්මන්නේ ඒ ඕනම නිර්මාණයක් සකස් වෙන ආකාරයට සිත හැදුනට පස්සේ කීතේ සිත පිළිතියට පස්සේ ආනින්දපතේ සාමාන්‍යයෙන් ඒක නොසෙල්ලෙන ස්වභාවයට මේ කොහේ හරි හේන හඬක් ගැහුවත් ගැස්සෙන්නේ නැති ආකාරයට තියෙද්දී ඔන්න මෙයා මොකද කරන්නේ පෙරවිසු කඳ පිළිවෙල දකින්නට සීත ආපස්සට යොමු කර ඥානෙ ලබන්නේ ඒක ඥානයක් පුබ්බේ නිවාසානුසුති ඥාන. එතකොට මෙයා දකිනවා මෙයාගේ ජීවිතය ආපස්සට. එක ජීවිතයන් දෙකක්, තුනක්, හතරක්, පහක්, 10ක්, 20ක්, 30ක්, 40ක්, 50ක්, 100ක්, 500ක්, 200ක්, 2000ක්, 5000ක්, 10000ක්, ආත්ම භව ලක්ෂයක්, කල්පයක්, සංවත් විවට්ට කල්ප කෙලවරක් නැතුව එයා දකිනවා. එතන මෙයා දකිනවා මම මේ මේ ආකාරයට මේ සසරේ ඇවිල්ලා තියෙන්නේ. මම මේ මේ ආකාරයට සැප දුක් විඳලා තියෙන්නේ. මම මෙහෙම ජීවලා තියෙන්නේ කියලා තමාගේම ඥානයක් ඇති වෙනවා. ඒ වගේම මෙයා බලනවා ඊට පස්සේ ඒ ඒ ඥානේ පුබ්බේ නිවාස ඥානේ ලබාගෙන ඊට පස්සේ බලනවා මෙයා මේ ලෝක සත්‍යය. තමාමින්ම මේ සංසාරේ ඔව් ඉපදෙන මැරෙන ස්වභාවයට අයිතිද? බැලුවම පේනවා කොහොමද? මේ සත්‍යයන් චවමානී uppajjamaani චුත වෙනවා උපදිනවා හීනේ පනීතේ සුවන්නේ දුබ්බන්නේ සුගතියේ දුක්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාති ඔව් සමහරු හීනාත්ම භාවවල උපදිනවා සමහරු ප්‍රණීතාත්ම භාවවල උපදිනවා සමහරු සුගතිය උපදිනවා සමහරු දුගතිය උපදිනවා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ යථා කම්මෝපගේ තම තමන් කරගත්තු තම තමන් වගා කරගත්තු තමන් තමන් වපුරගත්තු හැටියට තමයි ආස්සනු නෙලාගෙන යන්නේ සමහරු කාය දුස්චරිතේ වචී දුස්චරිතේ මනෝ දුස්චරිතේ යෙදিলা කාය මිදී මරණින් මතු නිරේ උපදිනවා මෙයා දකිනවා සමහරු කාය සුචරිතේ යෙදিলা වචී සුචරිතේ යෙදিলা මනෝ සුචරිතේ යෙදিলা මරණින් මතු සුගතිය උපදිනවා මෙයා දකින්න. දැන් බලන්න දැන් බුදුරජාන් වහන්සේ වදාළ වැඩපිළිවෙල තුල සම්පූර්ණ තියෙන මොකද්ද? සුචරිතය. කාය සුචරිතය. දැන් කයින් ප්‍රාණඝාත ආදී කරන්නේ නැත්නම් යාට කාය සුචරිතය තියෙනවා. වචනෙන් කරන්නේ නැත්නම් බොරු කීම, කේලම් කීම, පරිසෝචන හිස් වචන වචී සුචරිතය තියෙනවා. මනසින් අවිජ්ජා දෝමනස්ස, අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දෘෂ්ටි ගන්න නැත්නම් මනෝ සුචරිතය තියෙනවා. සුගතිය උපදිනවා. මේ විදිහට යදා කරනවා සුගතිය දුගතිය සකස් වෙන්නේ තමා කරන දේ, කියන දේ, හිතන දේ අනුවයි. අනාත්මයිනේ ඒක තමාට ඵල දෙන එක වළක්වන්න බෑ. ඒකට බේරෙන්න තියෙන්නේ මේ ධර්ම මාර්ගේ ගමන් කිරීම විතරමයි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? දැන් මේ විදිහට ලෝකේ ගැනත් යාදම් තමාගෙන ඊට පස්සේ මෙයාට අවබෝධයක් ඇති වෙන මේ ඔක්කොම හේතුඵල දාමක් තුලයි මේක වෙන්නේ කියලා. මොකද කරන්නේ? හිත යොදවනවා ආශ්‍රවයන් ක්ෂය කිරීමට. ඊට කලින් එයා හිත යොදවනවා. සෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මේක තමයි දුක කියලා යථාර්ථය දැනගන්න. දැන් අපේ රටේ මේ සුද්ධංගෙන් මේ විකාර අරගෙන අරගෙන අරගෙන අරගෙන අපි දුක ගැන කතා කරොත් ඒකට මොකද්ද කියන්නේ? මේක රිනලු. දුක ගැන කතා කිරීම රින. දුක නෑ සතුටුයි කියලා කියන දන. එතකොට අරක කතා කරොත් නෙගටිව්ලු. මේක කතා කරොත් අනිත් කතා කරොත් මේ මේ මිත්‍යාවෙන් මිත්‍යාවටපත් වෙලා අන්තෝ යථා බහ්‍යතා වෙලා තියෙන්නේ පත් වෙලා තියෙන්නේ මොකද මේ පුද්ගලයන්ට බුද්ධ දේශනා නොදැනීම නිසාමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහිදී ඔව් දේශේ නිසාමයි. උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීමක් නැති නිසාමයි. පැහැදුනා නම් මේක හරි ලස්සනයි. සෝයිදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මෙය දුකයි කියලා යථාර්ථය දැනගන්නවා. එතන නෙගටිව් කියලා කතාවකුත් නැහැ. පොසිටිව් කියලා කතාවකුත් නැහැ. එතන තියෙන තියෙන දේ ඒ විදිහටම දැකීම. යථාර්ථය දැනගන්නවා. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති මේ දුක හට ගැනීමයි කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති මේ දුක නිරුද් මේමයි දුකෙන් නිදහස් වෙන්නේ කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ තමයි දුකෙන් නිදහස් වෙන්නට නිරුද්ධ වෙන්නට තිබෙනා වූ එකම ප්‍රතිපදාව කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. එයා තමයි ඊළඟ පියවර දකින්නේ. මොකද්ද? ආශ්‍ර. මේක තමයි මේ සකස් වී යන්න චිත්තාභ්‍යන්තරයේ ඇති වෙන්නේ කාම ආශ්‍රව. මේ තමයි භව ආශ්‍රව. මේ තමයි අවිද්‍යා ආශ්‍රව කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. මේ ආශ්‍රව හටගන්නේ මෙහිමයි කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. මේ ආශුව නිරුද්ධ වන්නේ මේ විදිහටයි කියලා. යථාර්ථයෙන්ම අවිද්‍යාව නිරුද්ධ වීමෙන් ආශ්‍රව නිරුද්ධ වෙන බව යථාර්ථයෙන්ම දැනගන්නවා. ආශ්‍රව නිරුද්ධ වන්නා ප්‍රතිපදාව මේකයි කියලා යථාර්ථයෙන්ම දැනගන්නවා. දැනගන්නකොට මොකද වෙන්නේ? යාගේ සිත ඒ අවබෝධය ඇති වෙන්නේ නැති වෙන්නේ කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙලා යනවා. භව ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා යනවා. අවිජ්ජාසුවෙන්ගෙන් හිත නිදහස් වෙලා යනවා විමුක්තියටපත් වෙනවා කියන්නේ ඒක නිදහස් වුණා තෘෂ්ණාවෙන් නිදහස් වුණා අවිද්‍යාවෙන් නිදහස් වුණා විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති නිදහස් වුණා නම් නිදහස් වුණා කියන ඥාණය ඇති වෙනවා එතකොට ඇති වෙනවා අවබෝධයන් කීනා જાති ඉපදෙන ස්වභාවය ගිවිලා ගියා කුසිතම් බ්‍රහ්මචර්යං නිවන් මාර්ගයේ සම්පූර්ණ කරගත්තා කතං කරණීයං කළ යුතු දේ කළා. නාපරං ඉත්තථායති පජාන. ආයෙනම් මේ සංසාරේ ගමන් කරන්නේ මෙතනින් මේක ඉවරයි කියලා ආවෝද කරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අයං උච්චති භික්ඛවේ මහන්නේ මේ පුද්ගලයාට තමයි කියන්නේ තමාට වද නොදෙන අනුන්ට වද නොදෙන තෘෂ්ණා රහිත වූ ඔව් මේ ජීවිතේදීම තෘෂ්ණා රහිත වෙලා නිවිලා සිසිල් වෙලා සපසේ වාසය කරන ශ්‍රේෂ්ඨත්වයට පත් වූ තැනැත්තා කියලා. දැන් බලන්න බුදු කෙනෙක් පහළ නොවෙන්න මේ අපිට අහන්න ලැබෙනවද? බුදු කෙනෙක් පහළ වෙන්න අපි හිතන්නේ මොකද ශ්‍රේෂ්ඨත්වයට තැනැත්තා කියලා. ලස්සන ගියා ඇති. මේ හොඳට යහනවා නැති. හොඳ සමාජ තත්ත්වයක් ඇති කියලාගෙන. එයාගෙන කියන්නේ මෙයාගේ ජීවිතේ මෙලුවත් මෙයාගේ ජීවිතේ ගමට මෙයා ගමටත් වැඩක් කළා, රටට වැඩක් කළා, තමාට වැඩක් කළා කියලා මහා පම්පෝරිය කියනෝනේ. හැබෑටම තමාට අනුන්ට වැඩ කරගෙන තියෙන කවුද? රහතන් වහන්සේ. ඉතින් මේව දෙයක් මේව ජීවිතයක් ලෝකේ තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙන්නේ ඒක. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවීමෙන් පමණයි. කිසි දවසක නැත්තම් මේක කවුරුත් කියන්නේ එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා කියවීමෙන්මයි අපි මේක දැනගන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ පහදින්නේ බලන්න උන්වහන්සේ තමයි ලෝකයට හැබෑම දේ ඉදිරිපත් කළේ ලෝකයට සාරවත් දේ ඉදිරිපත් කළේ ලෝකයට අර්ථවත් දේ ඉදිරිපත් කළේ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස පවතින ලෝකානුකම්පාවෙන් සැබෑ විසඳුම ඉදිරිපත් කළේ. එතකොට අපි බුද්ධිමත් මිනිසයන් හැටියට අපි ඉස්සල්ලාම කළ යුත්තේ කුමක්ද? මේ ගැන පහදින්න ඕනේ සාධාරණ කරුණු කල්පනා කරලා. ලෝකෙ මීට වඩා ශ්‍රේෂ්ඨ එකක් කාටවත් ඉදිරිපත් කරන්න ඔව් පුළුවන් ද කියලා විමසලා බැලුවොත් අපිට සාධාරණ නිගමනයකට එන්න වෙනවා. ලෝකේ මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණන් සහිත මේ දෙවිමිනිස් ප්‍රජාව තුල තථාගතාරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඇර ලෝකේ කිසි කෙනෙකුට මෙවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා මේ ගැන හිත පහදවාගෙන යස්ස සද්ධා තථාගති අචලා සුප්පතිට්ඨිතා තථාගතයන් වහන්සේ කෙරෙහි මනාව පීටි අචල ශ්‍රද්ධාවක් යමෙක් තුල ඇද්ද? සීලංචයස්ස කල්යාණං අරියකන්තං පසංසිතං බුදු පසේවිදු ප්‍රාතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද ආරිකාන්ත වූ කල්යාණ සීලයක් යමෙකුට ඇද්ද සංගේ පසාදෝ යස්සත්ති දැන් බලන්න මේ වගේ ජීවිත ගත කරන ශ්‍රාවක සංඝයා ගැන අපිට ඇහැට දකින්න නොලැබුණා අපිට අහලත් අපිට පහදින්නේ නැද්ද ඒක පහදිනවනේ සංඝේ පසාදෝ යස්සත්ති සංඝයා කිරියම් පහදීමක් ඇද්ද උජු භූතංච දස්සන ජීවිත දැක්ම පිළිබඳ ඍජු අවබෝධයක් ඇද්ද අදලිද්දෝ දිතංගා ඒ කිනාර තමයි දිලිඳු නැති කෙනා කියලා කියන්නේ අමෝඝං තස්ස ජීවිතං ඔහුගේ ජීවිතය හිස් නෑ කියනවා ඒ නිසා සද්ධා සීල සංඝයා කෙරේ ප්‍රසාදි ධර්ම දර්ශනය මේ වැතුව අනුයුංජේත මේධාවී ප්‍රඥාවන්ත කෙනා ධර්මය සිරිනවා සරං බුද්ධාන ශාසනං බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කර කරා මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කර කරා ධර්මයෙන් ඇසිරෙන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ගෞතම ශාසනයම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා සාදු සාදු